ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ උපකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද අංගුත්තර නිකායෙහි ඒකක නිපාතේ දැක්වෙන සූත්‍ර දේශනාවක් මේ ප්‍රකාශ වුනේ. මෙහි තේරුම මහණෙනි නූපං අකුසල් නූපදුණු පිණිසක් උපන්න අකුසල් දුරු වීම පිණිසක් නූපන්න කුසල් උපදිනු පිණිසක් උපන්න කුසල් වැඩි වෙනු පිණිසක් කල්යාණ මිත්‍ර සම්පත්තිය තරම් දෙයක් මගේ නුවණින් දැක නැත. කල්යාණ මිත්‍ර සම්පත්තියද තැනැත්තාට මහණෙනි නූපන් අකුසල් නූපදී යනවා උපන් අකුසල් ප්‍රහාණය වෙනවා නූපන්න කුසල් උපදිනවා උපන්න කුසල් වැඩි වෙනවා කියන එකයි මේ සූත්‍ර දේශනාවේ කෙටි තේරුම. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ගද නමස්කාරයෙන් අනදමා හිමියන් වහන්සේ මෙහෙම ප්‍රකාශනයක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම විවේකීව ධර්මයේ සම්මර්ෂණය කරද්දී මට මෙහෙම හිතක් පහළ වුණා ඒක හරිද? සම්බුද්ධ ශාසනයේ අඩක්ම භාගයක්ම පවත්නේ කල්යාණ මිත්‍ර සම්පත්‍ය උඩයි කියලා මට හිතුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මා හේවං ආනන්ද මා හේවං ආනන්ද සකල මේවහි දං ආනන්ද බ්‍රහ්මචර්යයන් යතිදං කල්යාණ මිත්‍යතා කල්යාණ සහායතා ආනන්දේසේ නොකියව ආනන්දේසේ නොකියව සම්බුද්ධ ශාසනය අඩක් නොව සම්පූර්ණ සම්බුද්ධ ශාසනයම කල්යාණ මිත්‍ර සම්ප්‍රදායක් කල්යාණ මිත්‍ර සහායතාවක් මහණෙනි ආනන්දේනි මේ ලෝකයේහි ඉදීම ස්වභාවකට ඇති සත්වයෝ මා වැනි කල්යාණ මිත්‍රයන් වහන්සේ වෙත පැමිණ ජාති දුකින් අත මිදී අජාති සංඛ්‍යාත නිවනටපත් වෙනවා ලෙඩවන සුරු සත්වයෝ මා වෙත පැමිණ ලෙඩක් නැති ආරෝග්‍ය නිර්වාණයට පත්ව සැනසෙනවා. දිරණ සුළු මිනිස්යෝ දිරණ සුළු සත්වයෝ මා වෙත පැමිණ නොදිරෙන අජර නිර්වාණයට පත් වෙනවා. මරණ සුළු සත්වයෝ තථාගතයන් වහන්සේ වන තමන් වහන්සේට පැමිණ මරණයක් නැති අමෘත නිර්වාණ ධාතුවට පත් වෙනවා. ශෝකවන, හඬන, වැළපෙන, කායික දුක් විඳින, මානසික දුම්නස් විඳින, දැඩි ආයාසයට පත්වන සුළු සත්‍යයෝ මා වෙත පැමිණ ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෙන් තොර අශෝක එවාගේම අදුක්ඛ අනුපායාස අපරිදේව නිර්වාණ ධාතුවටපත් වෙනවා එනිසා ආනන්දයේ බුදු ශාසනයේ භාගයක් නොව සම්බුද්ධ ශාසනයෙම කල්යාණ මිත්‍ර සම්පදාවක්, කල්යාණ මිත්‍ර සහායතාවක් කියලා මේ සූත්‍ර දේශනාවෙන් ආදා වදාලා. මෙතන කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතිනම් තමයි අකුසල් නැසෙන්නේ, කුසල් වැඩෙන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන කියනකොට ලෝකේම අසහාය කල්යාණ මිත්‍ර සම්පත්තිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමැති කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතොත් තමයි මේ ජාත්‍යාගේ සසර තරණය කරන්න හැකිවන්නේ. තවත් කෙනෙක් කල්යාණ මිත්‍ර සම්පදාව ගැන හඳුන්වනවා අභිධර්ම පිටකයේ ධම්මසංගණී ප්‍රකරණේ නිත්‍ය එක පාණ්ඩය මෙහෙම. තත්ත්ව සතමා කල්යාණ මිත්‍රතා යේතේ පුද්ගලා සද්ධා සම්පන්නා සීල සම්පන්නා සුත සම්පන්නා ඡාග සම්පන්නා පඤ්ඤා සම්පන්නා යා තේසං පුද්ගලානං ආසේවන නිසේවන සංසේවන භජන සම්භක්ති තං සම්පවංකතා අයං උච්චති කල්යාණ මිත්‍තතා මේ තේරුම කල්යාණ මිත්‍ර සම්පත්තිය නම් කවරේද යම් පුද්ගල කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම් ඒ කල්යාණ මිත්‍රයෙක්. සීල සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. ත්‍ෘත සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. ත්‍යාග සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. ප්‍රඥා සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. එවැනි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය වන ආදරයෙන් ආශ්‍රය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය. නිෂේ වෙන නිතර නිතර ආදරයෙන් සේවනය කරනවා නම් ආශ්‍රය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය. සංසය වෙන ගෞරවයෙන් එවන්නන් ආශ්‍රය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක්. භජන ගෞරවයෙන් භජනය කරනවා නම් සම්භජන ගෞරවාන්විතව භජනය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක්. සම්භක්ති එවැනි උතුමන් වෙත භක්තිමත් වීම කල්යාණ මිත්‍ර සම්පත්තියක්. සං සම්පවංකතා එවන්නම් වෙත නැමීගත් පැවැත්මෙන් අනුගමනය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක්. මේ විදිහට අබදරෝපිතකේ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය හඳුන්වනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියලුම ගුණයන්ගෙන් අන් අයට අසාමාන්ත ලෙස පිහිටා සිටිනවා. කිසිම කෙනෙකුට ඒ සරුවඥන් වහන්සේගේ ශ්‍රද්ධාව හා සමාන ශ්‍රද්ධාවක් නැහැ. ඒ වගේම ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේම අග්‍රයි ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි, උත්තමයි, පවරයි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට කරගෙන ඉන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ වචනේ කියනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතර දුකින් මිදී නිවන් සුව ලැබුණු පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය වශයෙන් උණු පිළිගනිමි. ධම්මං සරණං ගච්ඡාමි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමැති කල්යාණ මිත්‍රෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද අවබෝධ කරගන්නා ලද සුපරිසුද්ධෝ සී සද්ධර්මය සසර දුකින් මිදී නිවන් සුව ලබනු පිණිස මම කල්යාණ මිත්‍ර සදු පදුපදේශ වශයෙන් පිළිගනිමි සංඝං සරණං ගච්ඡාමි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ පිහිට කරගෙන සතර මඟ ඵල පිළිවෙලෙන් නිවන් සුව සාක්ෂාත් කළ ශ්‍රාවක සංඝ රත්නයේ මත සසර දුකින් අත් මිදී නිවන් සුව ලබනු පිණිස කල්‍යාණ මිත්‍ර මේ රෝගාමීන් වශයෙන් අපේ මම පිළිගනිමි මේ වාගේ අපි තෙරුවන් සරණ යාමෙන් කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ මුදුනින් පිළිගත්තා දැන් අපි දානීය දෙනකොට අපි කල්‍යාණ මිත්‍රයන් වහන්සේ අනුගමනය කරනවා මේ දානේ කියන්නේ කල්යාණ මිත්‍රෝත්තම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක්, පාරමිතාවක්. බුදුබා පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ගැදූ පාරමිතා 10න් පළවෙනි එක දානය පරිත්‍යාගය. එයින් අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුගමනය කළා වෙනවා. ආදරයෙන් දන් දෙනකොට අපි සකල්යාණ මිත්‍රයන් වහන්සේ ආදරයෙන් ආශ්‍රය කළා වෙනවා. ගෞරවයෙන් දන් දීම නිසා එවාගේ බුහුමානෙන් දන් දීම නිසා හිත නැමීගත් සිතින් කුසල සිතින් දන් දීම නිසා කල්යාණ මිත්‍ර සම්පත්‍ය අනුගමනය කළා වෙනවා. අපි සීලය සමාදන් වීමෙන් කරන්නේ කල්යාණ මිත්‍ර සම්පදාව අනුගමනය කිරීම. අපි භාවනා කිරීමෙන් කරන්නේ අපි බණ කීමෙන්, බණ ඇසීමෙන්, පින් දීමෙන්, පින් ගැනීමෙන්, වක්තිලෙස් කිරීමෙන්, වැඩිහිටියන්ට ගෞරව කිරීමෙන් මේ හැම දෙයකින්ම අපි කරන්නේ අපේ ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුගමනය කිරීමයි. මේ සියල්ලම නිසසේ සම්පූර්ණ කරලා තියෙන්නේ මහා බෝධිසත්ව කාලේ අපේ කල්යාණ මිත්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට අපි මේන් सिद्ध කරන්නේ අර පන්දිතානංච සේවනා කියා වදාළ ප්‍රඥාවන්ත පඬිතෝත්තමයන් ආශ්‍රය කිරීමයි අනුගමනය කිරීමයි. දානම් බික්කවේ පඬිත පඤ්ඤත්තං සත්පුරුෂ පඤ්ඤත්තං මේ පරිත්‍යාගය කියන එක බුද්ධ ආදී පඬිතෝත්තමයන් විසින් සත්පුරුෂෝත්තමයන් විසින් ප්‍රශංසා කරන ලද අනුගමනය කරන ලද පුරණ ලද පිහිටන ලද ශ්‍රේෂ්ඨ කුසලයක්. ඉතින් අපි ඒක අනුගමනය කිරීමෙන් අර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බවට ශිෂ්‍ය බවට පැවැත්මේපත් වුණා වෙනවා. ඉතින් එයින් අපි බලාපොරොත්තු වෙන කිසිවක් නෙමෙයි. ඒ බුද්ධත්වය, පසේ බුද්ධත්වය, අරහත්ත්වය කියන උතුම් තනතුරු පතාගෙන දාන ආදී උසස් කුසල් සිද්ධ කළ උතුමන් වහන්සේලා මේ සතර තරණය කළා. ඒ කියන්නේ භවයෙන් භවයට, භවයෙන් භවයට තමාගේ సంతානේ ඒ තමන් බලාපොරොත්තු වන බෝධියට අනුරූප කුසල කිරීමේ, පාරමී කිරීමේ ඡන්දය, චිත්තය, වීරිය, විමර්ශාව දිනු කළා වෙනවා. එනිසා අපි යම් දවසකදී අපේ సంతානෙති ඒ ආරි සත්‍ය අවබෝධයට තරම් සුදුසු පරිද්දෙන් මේ උසස් ගුණ පෝෂණය වුණා නම් එදාට අපි නැවත අර ජාත්‍යාදී සසර කතරට වැටෙන්නේ නැති අජාත්‍යජර අව්‍යාන අශෝක අනුපායාස නිර්වාණ ධාතෝ සාක්ෂාත් කරන්නන් වාටපත් වෙනවා මේකයි කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ පරම ප්‍රත්‍මේ අදිෂ්ඨානයේ හෙවත් මේ ප්‍රාර්ථනා මුදුන්පත් වීම එක්තරා වෙළඳ කණ්ඩායමක් නැවනගලා වෙළඳාම යන වෙලාවේ නැව ගිලෙන්න පටන් ගත්තා. මේ කණ්ඩායමේ ඉන්නවා පිරිස 700ක්. මේ 700 දෙනාම අතරින් එකම එක්කෙනයි තිසරණ පන්සිල් රකින බෞද්ධයෙක් හිටියා. අනිත් ඔක්කොම අබෞද්ධයෝ. කියන්නේ බුද්ධ ආගම ගැන දන්නේ නැහැ. එයාටත් සීලාදී ගුණ පූර්ණයක් නැහැ. දෙවියන් අදහමින් හිටියේ. ඒ අතර මේ නැව ගිලෙන්න යනකොට කොහොම කෑපෝ ගහන්න පටන් ගත්තා. තමන් යදින දෙවියන්ට යාඥා කරන්න පටන් ගත්තා. එතකොට මේ ශ්‍රමික බෞද්ධයා අර නැවේ කුඹගහ මුලට වාඩි වෙලා භාවනා කරනවා. අනිත් පැත්තව ඇයි දෙන්නේ මේ නැව ගිරෙනවා මොකද ඉන්නේ නිදාසේ නිකන් කල්පනා කරන්නේ මොකද? ඔව් මම නැව ගිරෙනවා. නැව ගිරෙන කවලක් ගන්න නෙමෙයි. මම ගිරෙන්නේ නැතිනම් මම සූදානම් වෙනවා. කොහොමද ගිරෙන්නේ නැද්ද තමුන්නාසේ? මම ගිරෙන්නේ නැත්තේ මම මුහුදේ මැරුණා අපාට යන්නේ නැහැ. මම යනවා දිව්‍ය ලෝකෙ ඉහළට යනවා. ඒකයි මම ගෙලෙන්නේ නැත්තේ කිව්වේ. එතකොට අනිත් මිනිස්සු පුදුම වෙලා කිව්වා සමුන්නාස මෙච්චර නිර්භය. සමුන්නාස අදහන්නේ මොනවද? ඕ මම එනකොට තෙසරණ පන්සිල් සමාදන් වෙලා මේ නැවත නැංගේ. මම හැමදාම තෙසරණ පන්සිල් පුරන කෙනෙක්. හෝ යට සිල් පුරන කෙනෙක් මම කිසි බයක් නැහැ. මරණය කියන එක මට හැමදාම සිදු වෙනවා. එනිසා මම ඒ ගැන කිසියම් කම්පාවක් නැතුව ඒ සීලය මම සිහි කරනකොට මම යන ඉහෙලට මම පහත යන්නේ අපාත යන්නේ ඉහළට යනවා. අනිත් අතකුව අනේ අපටත් එහෙනම් මේ සම්පත්තිය ලබා දෙන්නකෝ තිසරණ පන්සිල් දෙන්නකෝ කියලා. ඉතින් වේගෙන් කඩ නගලා කියන්න බැරි වෙලා නිසා හත්තිය කොටස් හතරක බෙදලා හතකට බෙදලා දේශනාවක් කළා. ඒ කියන්නේ තිසරණ පන්සිල් දුන්නා. හැමෝම තිසරණ පන්සිල් සිහි කරන්න කිව්වා. කිසි කෙනෙක් කිසි දෙයකට බිය වෙන්න එපා. නැවගිලේවි අපි ගිලේවි නමුත් අපි යනවා දෙව්ලෝ. කිසි කෙනෙක් බය වෙන්න එපා. කිසරණේ සිහි කර කර පංචශීලයේ සිහි කර කර ඉන්න කිව්වා. එකක් එකක් ගන්න හිතෙන් කියව කියව ඉන්න කිව්වා. ඇත්තට 700 දෙනාම මුදු මුදු ගිලුණ නමුත් ඔක්කොම තවතිසාභවන්නේ එකම දෙව් පිරිසක් වෙලා උපන්නා. අර දීර්ඝ කාලයක් සිටින පන්සියලයක් නැත්තා දෙවියන් අතර උසස් කෙනෙක් වෙලා හිටියා ඒ පිරිස අතරේ. පස්සේ හැමෝටම තේරුණා මේ කල්යාණ මිත්‍රයන් නොහිටියානම් අපි ඔක්කොම යන්න තිබුණේ නරක ආගියට. අහෝ මේ කල්යාණ මිත්‍රයා නිසා අපි කොච්චර සැපයටපත් වුණාද කියලා මෙතුමාගේ උපදේශ පරිදිමා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න. ඇවිල්ලා මේ ප්‍රවෘත්තිය කියා හිටියා. එක එක්කෙනා තම තමගේ අදහස් ඉදිරිපත් කළා. ස්වාමීනි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මොන සේවනය කරන්නේ? කල්යාණ මිත්‍රයා නිසා සුගතියට යනවා කියලා එක්කෙනෙක් කිව්වා. ස්වාමීන් කල්යාණ මිත්‍රයා මොන සේවනය කරන්නේ? කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනවා නම් සැපයටපත් වෙනවා කියලා තව කෙනෙක් කිව්වා. තව කෙනෙක් කිව්වා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනකොට <clears throat> නුවණ ලැබෙනවා. තව කෙනෙක් කිව්වා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනකොට නෑයන් මැද්ද බැබලෙනවා. ඔය වගේ එක එක අදහස් කියලා අන්තිමේදී බුදුරජාන් වහන්සේගෙන් එහා අපි කිව්ව අදහස් වලින් කොයිකද වටින්නේ කියලා. ඒකට බුදුරජාන් වහන්සේ වදාළ ඔක්කොම හරි. ඔක්කොම ඇත්ත. මම කියන්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය කියලා සබ්බිදේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුච්චති කියලා අන්තිම ගාථා දේශනා කළා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් එක්කම එකතු වෙන්න ඕන. කල්යාණ මිත්‍රයන් එක්කම මිතුරුදම් පාස්තනක ඕන. කල්යාණ මිත්‍රයන්ගේ සද්ධර්මයේ අධර්මෝපදේශය ඇසීමෙන් දැරීමෙන් අනුගමනය කිරීමෙන් සීල දුකින් අත මිදෙනවා කියලා දේශනේ පැවැත්වෙන කොට 700 දෙනාම සෝවාන් ඵලයටත්පත් වුණා. අපේ මහ බෝසතාණන් වහන්සේ <clears throat> බර්ණස් නුවරට වැඩි සමීපන වූ දුරස්ත පිටිසර ගම්මානක ප්‍රදේශිකයා. ඒ ගමේ මුල්ම ප්‍රභූවරේ ප්‍රභූවර ගෙදරම උපන්නා. ඒ ගෙදරට නමක් තියෙනවා ධර්මපාල කියලා. එයාටගේ පෙළපත ධර්මපාල. මේ ගෙදර ඔක්කොම හය දෙනෙක් වුණා. මව්පියෝ දෙන්නයි, පුතයි දුවණියයි, පුතාගේ බිරිඳ කියන දේවියයි, දාසියයි. මේ හය දෙනාම පුදුමාකාර විදිහට ධර්මයේ සිහි කරනවා. උදේ පාන්දර නැගිටින්නේ ජීවිතං අනියතං මරණං නියතං කියලා. සෑම ගන්නෙ ජීවිතං අනියතං මරණං නියතං කියලා. නැගිටින්නේ ගමන් යන්නේ වැඩ කරන්නේ හැම වෙලාවෙම ජීවිතං අනියතං මරණං නියතං. නිදාගන්න ගියත් ජීවිතං අනියතං මරණං නියතං මේකම කියනවා. මේකම කියන හැම වෙලාවෙම කියන්නේ හිතන්නේ මේකමයි. යනකොට පියවරක් ගානේ හිතෙනවා. ජීවිතය අනියතේ මරණය නියතේ කියන අදහස. ඉතින් මේ නිසා මේ හය දෙනා පුදුමාකාර ශීලවන්තයි. පුදුමාකාර ඉවසිලිවන්තයි. හය දෙනා බොහෝම ධාර්මිකයි. කිසිය කෙනෙකුට වචනින් වාදි දෙන්න දෙයක් නැහැ. හරියට අර දෙගුරුන්ට සලකනවා බුදු කෙනෙකුන්ට වාගේ. මේ පුතයි ලේදී දාසේ බිරිඳයි පුදුමාකාර දෙමහොපියන්ට සලකනවා. ඉතින් මේ හය දෙනාගේ ගතිගුණ මුළු ගමකම පැතිරීමෙන් ගමේ සියල්ලෝම ජීවිතය නීතය මරණය නීතය කියන වචනේ ඒ ගුණ ධර්මයක් අනුගමනය කරන්න පටන් ගත්තා. ඒකෙන් මුළු ගමම ධර්මපාල ගමක් වුණා. ඒ කියන්නේ ධර්මයේ රකින ධර්මයෙන් රැකෙන පිරිසක් බාටපත් වුණා. ඉතින් මේ පිරිස අර ඒ ජීවිතය නීතය මරණය නීතය කියන එක නිතර හිතීමෙන් කියමින් මොකද සිද්ධ වුනේ? මේ පබන පීවර ඔසවන්න ඉස්සරහ ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා දන්නවා. කටට ගන්න බක්කෙද ගිලින්න ඉස්සර ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා දන්නවා. ඉහළට ගන්න හුස්ම පහළ වෙනන් ඉස්සර ජීවිතේ නැති වෙයි කියලා දන්නවා. මේ තරම් ජීවිතයට ලැබෙන මරණය කියන අනිත්‍යතාවය ගැන නිතරම නුවණින් යුතුව තේරුම් අරගෙනයි මේ කටයුතු කෙරේ. ඒ නිසා මුළු ගමම බොහෝම ධාර්මික, බොහෝම සීලවන්ත, බොහෝම ඉවසිලිමත් එවත්ම සාමකාමී ගමක් වාටපත් වුණා මේකම වචනේ පාවිච්චි කිරීමෙන් ජීවිතය අනේක මරණය නීතයි ඔය අතර මේ <clears throat> පුතයි පියයි දෙන්න ගොවිපලට යනකොට පියා නිතර නිස්සහන් යවන්නේ පුතා ළඟට යන්නේ පියාගේ බඩුත් අරගෙන පුතා යන්නේ ඉතින් යනකොට පියා කුමුදේ එළියක් නියදක් දිගේ යනකොට නියදේ ගුලක සැගවියේ සිටියේ නාමයේ කවදි වුණා ඉතින් පියතුමාට දැස්ස කරන්න වෙලාම දුණා ඊළඟට යන පුතණුවන්ගේ පය දැස්ස කළා. දැස්ස කරපු ගමන්ම අර කඩේ කඩේ කියන බඩු මේ ද්‍රව්‍යයත් එක්ක එකපාරටම දලස් ගාලා වැටුණා. වැටුනේ කන්නේ මේ මරු මෝටපත් වෙලාම. ඉතින් පියා සද්දෙට හැරිලි බැලුවා මෙන්න පුතා වැටලා ඉන්නවා. අන ණයෙක් ඇදිලා යනවා. වෙන තාත්තා කෙනෙක් නම් ණයාට ගහලා මරනවානේ. ඉතින් මේ පියා මොකද කළේ? ආ ජීවිතය අනීතයි මරණය නීතයි කියලා පුතා ළඟට ගිහින් පුතාගේ ශරීරය ඔසෝලා ගොඩැල්ලක් උඩ කිව්වා. ඉතින් දැන් ඒ වැඩේ කරනවා තමන්ගේ වැඩේ කරනවා ජීවිතය අනිතයි මරණය නියතයි හිතේ හිතා කිය කියා. ඒ ළඟින් පාරකින් යනවා කෙනෙක්. කතා කළා මිත්‍රේ මෙහෙන්නේ මට උදව්වක් කරන්න මගේ ගෙදර තියෙන අවල් කන ඒ ගෙදර ඇත්තන්ද කියන්නේ දවල්ට එක බස්මලකුත් අරගෙන ගරක් ගින්දරක් අරගෙන ගෙදර හතර දෙනාම එන්න කියලා කියන්නේ. ඒ ටිකයි. කාරණේ කිව්වේ නැහැ. ඉතින් මේ පින්නත අද අර ගෙදර සොයාගෙන ගිහින් පණිවිඩය කිව්වා මෙන්න මේ පණිවිඩය අද එකපත් මුලක් අරගෙන දරජ්ජියක් අරගෙන ගෙදර කාණ්ඩේ හතර දෙනා මෙන්න කිව්වා. ඉතින් මේ මවත් එවාගෙම නංගි ලේනි දාසි හිතුවා එකපත් මුලක් ගේන්න කියන්නේ එක්කෙනෙක් අද මිය පරලෝ ගිහිල්ලා ඇති. ඉතින් හැමදෙනාම කෑම හදාන හතර දෙනා අනුභව කරලා එකපත් මුලක් අරගෙන දරද්දින් ගෙදර ගින ගන්න ආවා. එතකොට මොකද දැන් අර දකින්න ලැබුණා අර මෑණියන්ගේ පුතාණන්ගේ ශරීරේ ගොඩක් උඩ දිගා කරලා තියෙනවා. එයා වැඩ කරලා දැන් ආශි වෙලා ඉන්නවා ආහාර වේලාව. ඉතින් කිසියම් කම්පාවක් නැහැ ඒ මම පවපවුලේ සීලමු දෙනා ජීවිතය අනේතයි මරණය නේතයි කියලාගෙන වාඩි වෙලා ඒ පියාට කැම දෙක පළදෙව්වා. ඊට පස්සේ ආස්පාකට මොන සෝදාගෙන ඊළඟට හදෙන පස් දෙනාම එකතු වෙලා දරසහයක් ගියා. කිසි කෙනෙක් හඳන්නේ වැළපෙන්නේ මොකද? සැබෑ සත්‍යය කලින් ආબોධ කරගෙන තිබුණා. මරණිත වයස නියමයක් නැහැ, දලාව නියමයක් නැහැ, තර නියමයක් නැහැ, උපක්‍රම නියමයක් නැහැ, මරණින් යන තර නියමෙකුත් නැහැ. ඒ නිසා කිසිම කම්පාවක් නැහැ. මේ අත්ව බොහෝම සංසුන් මනසින් බොහොම සංසුන්ව අර යෝනිසෝ මනසිකාරයෙන් ජීවිතය අනේතය මරණය නීතය මනසිකාරයෙන් යුතුව දරසෑ ගන්න ආදාන කළා. ඔය ආදාන කරන වෙලාවේ මේ කලුරේ කළ බෝසත් කුමාරයන් වහන්සේ පිටලා තිබුණේ සබ්දෝ රජ වෙලා. එතුමා දිවසින් බැලුවා මගේ මව්පියන් ඇතුළු ඥාතීන් කොහොමද? හොඳට අනිත්‍ය සංඥා වඩනවද? අප්‍රමාදව වෙසෙනවද කියලා බලන්න ඕනකම තිබුණා. ආවා මිනිස් වෙසින්. සාමාන්‍ය බ්‍රාහ්මණ මානවක වෙසිකින් ආවා පාරයන් කෙනෙක් ඇටියෙද. නොදන්න නොදොරේකුවා ගෑවා මොකක්ද මේ පිච්චන්නේ? සිව්පාවෙක් සතෙක්ද? මටත් මස් එකක් දෙනවද? ඉතින් පියා හැරලා කිව්වා නෑ එහෙම නෙමෙයි මනුෂ්‍ය ශරීරයක් ආදාහන කරනවා. එහෙනම් සදාකාලේ පොද අනේ නෑ මගේ පුතාගේ එළන් මේ පුතා බොහොම අකීකරු දුර්දාන්ත පුතෙක්ද අනේ නෑ බොහොම සුවිනීත සිල්වත් ගුණවත් මහ බෝසත් දරුවෙක් එහෙනම් එච්චර ගුණවත් දරුවෝගේ අභාවයෙන් ඇයි මේ තාත්තා දුකක් නැති හඳන්නේ නැත්තේ කිව්වා පින්න පින්වත් දරුවෝ නාගයාගෙන් පැවදි රුහාම මේ රුහාම දස් දෙබලක් අතරින් 10000ක් අතරින් රිංගලා නවරගෙන යනවා ඒ වගේ හැම දිනාගෙම තියෙන ආයුෂ ආස්කාර කියන හැවක්. මේ ආයුෂ ආස්කාර අවසන් වෙනකොට ඒ ජීවිතය අතර දාලා යනවා. ඉතින් මගේ පුතාට සිද්ධ වුණේ ඒකයි. දැන් මේ ආදාන තුන ලබන්නේ අර මෙයාගේ හැව වාගේ එකක්. මේ ශරීරය කියන එක කලෙවරේ කියන එක හැවක් වාගේ අත්‍යන්ත එකක්. ඉතින් ඒක තේරෙන්නේ නැහැ අපි ඇඬුවා කියලා. ඇඬීම නිෂ්ඵලයි. නිසා මම දන්නේ ජීවිතය අනිත්‍යයි මරණය නිත්‍යයි කියලා. ඉතින් මෞතුමේ ජහට හැල්ලෑවා. දසමාසයක් කුසේ දරාගෙන මේ කිරිකේ පොළ හදලා වඩලා මගේ රත්තරන් පුතා කියේක ආදරෙන් හැදුව මේ දරුවාගේ අභාවයෙන් ඇයි මේ ගුණවත් අම්මටවත් නැති දුක කඳුලක්. ඉතින් එක් මෞතුමී කිව්වා පුතා මම මගේ ආරාධනයකින් මේ දරුවා මට දරුවෙක් වුණා නෙමෙයි. මගේ එපාකමකින් මාස්තරලා දාලා ගියක් නෙමෙයි. ඒ දරුවාගේ කර්ම විපාක අනුව මට දරුවෙක් වුණා. ඒ දරුවාගේ අවශාස්කාර අනුව මේ පරිලෝකියා. මේක සමාප කාට සාධාරණ දෙයක්. දැන් මේ මුර්ථ දේහයට ඇඳීම වැටපීම තේරෙන්නේ නැහැ. කුනිෂ්ඵල වැඩක් ජීවිතය නීතයි මරණය නීතයි කියුවා. විදින දෙහාට ඇවිල්ලා හැල්ලා බැලුවා මේ තරම් සිල්වත් ගුණවත් තමන්ගේ ස්වාමි පුත්‍රයාගේ අභාවයෙන් ඇයි මේ බිරිඳටවත් දුකක් සෝතයන් නැති දැන් තමන් ලන්දුමුවක් වුණා නේද කියලා. ඒකෝට එතුමිය කිව්වා මිත්‍රය හසලස්වා කුවට හඳ පායනවා. කුඩා දරුව මිඳුලට බැලලා අම්මයාම්ම හඳමාමවන කියලා අඬනවා. හඳමාමා කොච්චරක් දරුවෝ යඬුවක් ගහලා යනවා. ඒ වගේ මගේ ස්වාමි පුත්‍රයන් වහන්සේ මට හඳමාමටත් වඩා ප්‍රියයි මනාපයි බොහෝම සෞම්‍ය ගුණ ඇති උත්මී. එතුමාගේ ජීවිතයත් අර උදා වූ හඳ දහලා යනවා වගේ දහලා යනවා. මටත් එහෙමයි. ඒ නිසා මේ හැඳීම වැළපීම නිෂ්ඵල දෙයක්. සමහර දන්නේ ජීවිතය අනේතයි මරණය නේතයි. ළඟ ජාතකයෙන් ඇහුවා. එකම අකුසේ ඉපදিলা එකම වගේ පිළිපාණය කරලා එක තනියේ කෑම කාලා එක පැදුරේ එක ආසනයක ඇඳේ නිදාගෙන නංගි නංගි කියලා ආදරයෙන් කතා කරපු අඬන වෙලාවට ආදරයෙන් සනසපු ඒ තමන්ගේ එකම සුහෘතමා යභාවෙන් ඇයි මේ අයියටවත් නංගිටවත් දුකක් නැත්තේ කියලා. එතුමී කිව්වා සහෝදරය මගේ මේ දෙක සුහෘතමා අයන්නේ බොහොම කරුණාවන්ත කෙනෙක්. ඒ කරුණාවන්තකම නිසා මට ලොකු අඩුවක් තියෙනවා දැන් නැතුණාම. නමුත් මම දන්නවා විපාකත් ওই සිද්ධිය වෙනවා. මං යම් හේකින් ඇඬුවොත් මම කෙට්ටු වෙනවා. මම මෞපියන් සතු වස්තුවක්. මම කෙට්ටු වුණොත් මගේ මෞපියන් සතු වස්තුවේ වටිනාකම නැති වෙනවා. මම යම් දාසක විකිණිය යුතු භාණ්ඩයක් වගේ කෙනෙක්. ඒ මෞපියන් විසින් යම් කිසි දවසක මම ස්වාම පුත්‍රයෙකුට පවරලා දෙන්න ලැබෙනවා. ඉතින් මං කෙට්ටු වුණාම මෞපියන් දෙක ලොකු අඩුවක්. ඒක නිෂ්ඵල වැඩක්. ඒක නිසා මම අගන්නේ ජීවිතය අනේකයි මරණය නේකයි. දාසිජහට හැල්ලව මිච්ඡර යහපත් ආම්පතෝගේ අභාවයෙන් ඇයි මේ දාසීකවත් දුක නැත්තේ? දාසී කිව්වා "සින්වත ඉතින් පටන් හැන්දෑනකම් මං කලින් වතුර අදිනවනේ. යම් දවසක කලේ බිඳෙනවා දෙබෑ වෙනවා. ඒ කලේ පාස්සන්න බෑ. ඒ වගේ මේ ආම්පුතානන් වහන්සේ මට බොහොම උපකාරී වෙච්ච කල්යාණ මිත්‍රයෙක්. කවදාකවත් මට දාසි කියලා කතා කරන්නේ මට තමන්ගේ දරුවෙකුට වාගේ ආදරෙන් කතා කරන්නේ. ඔයගෙම මට හැම දෙයකටම සලකනවා. මගේ අසනීපකම් වලට දරුවෙකුට වාගේ මම සලකන්නේ. ඉතින් ඒ වාගේ කල්යාණ මිත්‍රුතුමෙක් වුණත් අර කලයේ බිඳුන වාගේ බිඳුනන් පස්සේ අය හා කරන්න බෑ, පාසන්න බෑ. මටත් ඕක සාධාරණයි. නිසා මම අදන්නේ වැළපෙන්නේ ජීවිතය නිතයි මරණය නිතයි කිව්වා. දැන් බලන්න මේ අය පස් දෙනාගේම කුසල චේතනා කොච්චර පිරිසුදුද ඉතින් මරණය අදාද වෙනවා මේ මොහොතේ වෙනවා කියලා හොඳට දන්න නිසා කිසි කම්පාවක් නැහැ. සමාරක්ෂණා ශීලිය හොඳින් රැකෙනවා. කාය සංවර කරගෙන ඉන්නවා. වචනේ සංවර කරගෙන ඉන්නවා. තමයි සූදානම්ෙන් ඉන්න ඕනම වෙලාවක මේ පරිලෝ යන්නේ. පස්සේ මේ මිනිස් වෙස්යෙන් සිටි අර පුතාණන් වහන්සේනේ අහසට පැන නැංගා සද්දේව රජ වශයෙන්. කිව්වා අම්මේ තාත්තේ නංගියේ මේ ඥාතිවරුනි මම තමයි ඒ කලුරේ කෙලි. මම කළ කුසල් දෙලින් මම අවුපියන් දුපස්ථාන කළා, නිතිපන් සීල දැක්කා, කොයි අටි සීල දැක්කා. ඒ වගේම පාපයන්ගෙන් සම්පූර්ණයෙන් වැළකීලාම අප්‍රමාදව අනිත්‍ය සංඥා ලැබුවා. ඒ නිසා මම අද සක්දේව රජු වුණා. ඔබ සෑම දිනාගේ පැවැත්ම බලන්ඩයි මං ආවේ. ඔබ සෑම දිනාම බොහොම අප්‍රමාදව අනිත්‍ය සංඥා වඩලා තියෙනවා. ඒ නිසා අම්මේ තාත්තේ ගෙදර යන්න. ඊට පස්සේ මේ වෙහෙසෙන් දෙපා ජීවත් වුණා නම් මමනේ ඔය අත්තන්ව බලාගන්නේ. දැන් ඔය අත්තන්ව හැසිරෙන්නේ ධර්මානුභාවයෙන් නිස්පාෂ විහෙසෙන්න කවාකාරණයක් නන්නේ. gedara වී අතු කොට කිල්ලතියි. අන රංගුවන් අවශ්‍ය දේ කිල්ලතියි. හඳුන් පළඳුන් සෑම දේම හැම දෙයක්ම තියේ. එනිසා ඒවා පරිභෝග කරමින් අප්‍රමාදව යනිත් සංඥා වඩමින් නිතිපන්සිල් පොහොය අට සීල් දකිමින් ගුණ පුරමින් වාසය කරලා මා පැමිණි දෙව්ලොවට එන්නේ. මම අනාගතයේ මේ දෙවොලෝ හැමදාම ඉන්නේ නැහැ. මම නැවත නැවත මනුලෝකයෙන් පාරමී පුරලා යම් දාසක ලෝකුරා බුදු වෙනවාමයි. ඔබ සෑම දෙනාද ඒ බුදුරු පිරිසට එකතු වෙලා නිවන් දකිත්වා කියලා කාටත් වෙනකෙනි ආසින්දිය. ඉතින් මේ ප්‍රවෘත්තියේ උරග ජාතක දේශනාව නමින්ද හැඳින්වෙනවා. මේ සඳහන් වෙන්නේ මෞඛ්‍ය දෙන්න තමයි අද කාලේ සුද්ධෝදන මහා මායා මෞඛ්‍යම් දෙන්න බාටපත් වුනේ. ඒ වගේම ඒ කාලේ අර නැගණිය තමයි අද කාලේ <clears throat> උත්පලවන රහත් මෙහෙණින් වහන්සේ බාටපත් වුණේ. ඒ කාලේ බිරිඳ තමයි අද කාලේ යශෝදරා දේවීන් වහන්සේ වෙතිට පසු කාලයක බද්දාකච්චාන නමින් පැවිදි වී රහත් වුණේ. ඒ කාලේ 16 තමයි අද කාලේ කොසමෑනුවර සාමාවතී ඇතුළු පිරිසට උපස්ථාන කළ පසුව සෝවාන් වී විශේෂ ධර්ම කතික වූ පුජ්ජුත්තර උපාසිකාව. ඉතින් මේ ප්‍රවෘත්ති වලින් අපට පැහැදිලි වෙනවා අබුද්ධෝත්පාද කාලවලදී පවා මහා බෝසතාණන් වහන්සේ අර ජීවිතයේ පිළිබඳ යථා තත්ත්වය ආબોධ කරගෙන අප්‍රමාදව පාරමී පිරු ඇති. දැන් අපිත් මේ කෙන යන පිරිසක්නේ අපිත් ඒ වගේම අප්‍රමාදව හැසිරෙන්න නම් ජීවිතයේ පිළිබඳව යථා තත්ත්වය ආબોධ කරගෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. ඉතින් අපේ සංජිත්ත්‍යා රචිදොස්තර මහත්මයා කිව්වා ස්වාමීන් වහන්සේ අපි හැමදාම මොහොතෙන් මොහොත මරණයට යන ඇත්තෝනේ ඒ ගැන හැඟීමක් ඇති වෙන බණ පදයක් අවසන් ලැබේවා කියලා. ඒකයි මේ ප්‍රවෘත්ති අපි ඉදිරිපත් කළේ කුඩා දරුවන් තුනක් තේරුම් ගන්න පුළුවන් දෙයක්. නිසා දැන් අපේ මේ ගෙවි ගෙවි යන ජීවිතේ දැන් ඊයේ දවසේ ගෙවුණා ඊ අපේ ශරීරගත නාම රූප ඊයේ ගෙවිලා ඉවරයි. අද තින්නේ නැහැ ඒක. අද මේ පවත්නා නාම රූප හෙට වෙනකොට නැහැ. ඒ දවසින් දවස නෙමෙයි, කයෙන් පැය නෙමෙයි, ශරණයෙන් ශරණේ මේක සිද්ධ වෙනවා. ඉතින් අපිට ප්‍රමාවෙන් නැහැතියක් නැහැ. මේ ශරණයෙන් ශරණේ වෙනස් වෙන නාම රූප අපි කොහොමද වෙලාවක වෙනස් වෙලා සදහට වෙනස් වෙනායිමත් නැගිටින් මේ නාම රූප අල්ලා ගන්නවා. මෙන්න මේ தත්ත්වයේ තේරුම් ගන්නත්යි අපි තුනුරුවන් සරණ ගියේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්නේ ධර්මයේ ඇසුරු කරන්නේ සංඝය ඇසුරු කරන්නේ. ඒසා ඒ බුද්ධාදී රත්නත්‍රය අනුභව බලයෙන් අපට මේ අප්‍රමාද ප්‍රතිපදාව අනුගමනය කරමින් අපේ ජීවිතයෙන් මේ දෙවන ජීවිතයෙන් නොගෙවෙන, නොදිරෙන, නොමරන අමරණීය නිවන සාක්ෂාත් කර ගැනීම දක්වා යා ගැනීමට ශක්තිය බලය, ධෛර්ය, වීර්යය, ආරක්ෂාව, ආශිර්වාදයේ සතිය, සමාධියේ ඥානයේ ගුණය තව තවත් වැඩේවා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේක තීත ධර්ම ශ්‍රවණය කිරීමෙන් ਸਰව අප්‍රකාරී සුදු කරගත් කුසල් බෙලින් සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන සතු බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායින චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු ධර්මානුශාසනා පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ